චෛතසික රූප නිබ්බාන කියන අපි දැන් මේ සායිතින මූලික ඉතිරි පිළිබඳව තියෙන විස්තරය. ඒක මේ තුලින් ආරම්භන විඥාන ලක්ෂණ චිත්තං ඒ වගේම වෙන පදක්තරෙන් ගන්නිච්චේ චිත්තං ආදි වශයෙන් කියන චිත්ත කියන කොටසක් තියෙනවා. ආගන්තු කියන උපදී කියන උපදීත්තන් කියලා ඒකේ ආගන්තු කෙලෙස් වලින් උපදී කියන ගැන වෙනවා. ඒක චිත්ත කියන මනෝ කියන විඥාන නිසා විඥාන කියන්නේ හේතුවක්. ඒකෝද ඉඳගෙනම තමයි කියන්නේ. ඒකම අවස්ථා. අවස්ථා නිසා නම් ප්‍රභේද වශයෙන් දාලා. යෝජන සිත් අදුරණේ දෙවිතර තිබ්බත් ඒ පිට පිට. සිත් අදුරණේ නිසා ආරම්භන විඥාන ලක්ෂණ කිත්තක් කියන ඒ විදිහ තමයි මේ නොයෙක් ආකාරයෙන් එක එක চৈতසිකයන්ගේ ස්වභාව ගැන විස්තරේ. දැන් ලෝභ මූල හිත්, ඡේද මූල හිත්, මෝහ මූල හිත් ඔය විදිහ විස්තර කරනවා. පරෝපදී සමෝහයෙන් කරේන කුසල හිත් කියලා වෙන් කරගන්න. මේ ආකාරයෙන් හිත තුළ තියෙන ස්වභාවයන් ඒ ඒ හිතේ පිටතු ආරාධක උපක්ෂේක කියන தත්ත්වයක්. අතුර ව්‍යක්තම් වලින් තමයි ඒක පාප හිත් වලට වෙන් කරගන්නේ. ඒ වෙන් කරලා තියෙන දේ තුලින් අපි දකින්න ඕනේ চৈতසික නිසා තමයි විතර තියෙන ස්වභාවය වෙනස් වෙන්නේ. විතර කියන එක කියන්නේ දැනෙනවා. විඥානන ලක්ෂණය. විඥානනේ විඥානනේ එකක් විඥානන ලක්ෂණය කියන්නේ තව එකක්. දැන් අපි කොහේ වේදුවක් තියෙනවා මේක විදෙන ලක්ෂණේ විස්තර. දැන් විදෙන ලක්ෂණේ කියන්නේ විදීමට නෙමෙයි. විදීම එකක් විදෙන ලක්ෂණේ තව එකක්. මේ වේදුව විදෙන කටෝරිය තාකල් විදෙන ලක්ෂණේ විස්තර. මම බඩවලා කරගන්න. පිළිවිව වැඩෙන ලක්ෂණේ විස්තරයි. ඒ පිළිවිව වැඩිම නෙමෙයි වැඩවතේ කියන්නේ. වැඩවතේ ස්වභාවය පිළිවිව වැඩෙන ලක්ෂණේ. අරමුණක් ඒකට ආවනම් ඒ ඉදිරියේ යම් කිසි රූපාකාරයක් ඉදිරියේ වීදියක් ඒක පිළිබිඹු එකේ වැඩේ ඒ පිළිබිඹු ලක්ෂණේ තියෙන එක අරගෙන ඒකට අවශ්‍ය දෙයක් ඒ ඉදිරියේ තිබ්බම ආලෝකයක් තියෙනවා නම් ඒ පරාවර්තනය කරන තීක්ෂණ විද්‍යාමාන අපේ කන්නාඩියේ ඔබලව කන්නාඩියේ පිළිබිඹු වෙන ලක්ෂණේ යුක්තයි පිළිබිඹු වෙනවා කියන්නේ ලක්ෂණය අනුව ක්‍රියාත්මක වීම දැක්ක ප්‍රතිඵලයක් ඒ වගේම ආරම්භය විඥානනීය කියන්නේ ආරම්භය විවිධාකාරයෙන් දැනගැනීම විලාකාරයෙන් දැනගැනීමේ ලක්ෂණය හිත කිය. හිත කිය. ඒක අපලක හිත කියනකොට අපි හිත කියන වචනේ ගන්නේ ලක්ෂණයෙන් යුක්ත වෙලා ඒ ලක්ෂණයට ගෝචර වෙලා ඒ තුලින් නැගින එක තමයි හිත කියන කුසියක්. හිත කියන ස්වභාවය අරමුණු කියන එකක් නෙමෙයි. දැනගැනීමේ ලක්ෂණය. ඒක හිත කියන එක මනෝභාවපත් වුණාට පස්සේ තමයි අන්න අවශ්‍ය කරන්නා වූ මේ මූල ධර්මයේ බහගෙන. මනීම හදා බහගෙන. ඉතින් මේ ලෝකේ මනගන්න බහිනවා. ඔය චිත්‍රයේ චිත්‍ර කියන එක තමයි මූලික වශයෙන් චිත්‍ර කියන එක නම් චිත්‍රයේ කියන එක හදාගෙන තියෙන්නේ. දැන් චිත්‍රයක් අඳිනවා යම් දෙයක්. චිත්‍රයක් අඳිනවා කියනකොට චිත්‍ර අඳින දින බලු බලයක් තියෙනවා. මේ පදතලයේ මුල් කරේ චිත්තාඳිනවා. මේ පදතලයේ. යාර චිත්‍රයේ කියන ගලක් තියෙන්නේ බලු බලයක තමයි අද මේ ලෝක සම්මතයේ චිත්‍රය ගැන කතා කරන්නේ. චිත්‍රයේ කියලා අවශ්‍ය කරන බලු බලයක තමයි චිත්‍රය පිළිගන්නේ. අන්න ඒවා විද කියන එක තුළ තමයි පිළිගන්නේ. ඒ අවශ්‍ය අරමුණ පිළිදවන. දැන් අදවත අතුරු කරන පිළිපදින බණංක පටිච්ච ධම්මේක උප්පත්ති මනෝ විඥාන. ඒ විඥාන කියන අවස්ථාවටපත් වෙනකොට විඥානයේ පත් වෙන ඉතලන් මනස මුල් කරගෙන. ඒ කියන්නේ මනසට ධර්මයක් පත්තරේ වීම තමයි මනෝ විඥානය හටගන්නේ. බණ කියලක් තියෙනවා මනස ධර්මයක් පත්තරේ වීම. මනෝ විඥානය පහළ වෙන්නේ ඒක. ඒ ජාතකෙ මුලින් පාර වෙනවා. අනෝ විඥානේ පස්සේ ජාතක. පස්සේ ජාතකෙ පස්සේ පාර වෙනවා. මුලින් පාර වෙන දේ ගන්න. මනස පරිදි ධර්මයේ උත්පත්ති මනෝ විඥාන. ඒ මනසට ධර්මයක් ගන්න ජීවිත තමයි. ඒකලට ප්‍රතිපලයි තමයි මනෝ විඥාන. අර මනෝ විඥානේ කියනවා දැනෙන දැනීමේ ස්වභාවය කියනවා. නෑ නෑ ඉක්ක තියෙන අවස්ථාවේදී තම පිටකටම ටිකක් පහළ වුණා. මේ හිතට සාධාරණ চৈতසික හතක් තියෙනවා. සර්වසික සාධාරණ කියලා කියන්නේ. අන්නේ සර්වසික සාධාරණ හතකින් යුක්තයි 15 වෙනි යම් ගැනීමක් තියනවා නම් මූලිකම ගැනීම. අර ආගන්තුක නිවිදියට පස්සේ ඉස්සෙල්ලා. ඉතින් ගැනීමේ මූලික චිත්ත අවස්ථාවක් තියෙනවා. ඒ චිත්ත අවස්ථාව වෙනස් වෙලා තියෙන চৈতසික හතක්. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඒක තමයි চৈতසික හත. ඔය හතෙන් එකක් හරි අරගෙන ඒක ඉඩක් නෙමෙයි ඉඩක් කරගන්න බෑ. එකක් එකම එකට උපදිනවා. එකක් එකක් එකව පවතිනවා. එකක් කියනකොට නැති වෙනවා. එක ගන්න අරමුණම ගන්න. මේ තමයි සයිකික රක්කය. සයිකික වෙනවා බාහිර වෙන විදිහට. ඔව්. මූලිකව ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී ඉඩ තියෙන එකක් ඉතිරෝ නැහැ. ඉඩ කියන්නේ හැම මොහොතකම හේතුක බලයක්. ඉස්සල්ලාම මොකද කියන කර්මජකය, චිත්තජකය, ඉදුජකය, ආහාරජකය. තම මූලික වශයෙන් හටගන්නේ. කායගතක භාවනාවක වස්තු රසන දේ. පරමාණු තුනක් මොන සුද්ධාස්තක තුනක්. සුද්ධාස්තක තුනට ආරම්භය ඉස්සෙල්ලාම හටගත් අවස්ථාව කියන පරිගන්ති අවස්ථාව. ඔබ බොහෝ කාලයක් ඇවිත් ගහනකොටක් අතන කන්නේ ඉඳලා පොඩි යන්න දුක පොඩට ගන්න ඉතල ඉන්නවා. ඔතන විස්සක්තර විස්සක්තර භාවයේ පිස්සද වෙන්නේ. දැන් කර්මජවල විස්සක්තරක්. ඒ විස්සක්තරල කිසිල අවස්ථාවක් වෙන්නේ. ඒකකට ආයක අවස්ථාවක් කියන්නේ ඒකයි. ඒක ඕපපාතිකවට ඕපපාතිකව හට ගන්නවා කියලා කියන්නේ මේ සියලුම දැන් දක්කු දහක රෝද දහක ගාන දහක ජීවා දහක කාය දහක භාව දහක ප්‍රාදි වශයෙන් එතකොට ඒ ඔක්කොම එකට පිටික හදලා ඒක මොකද මේකත් කර්මයි මේකට කියන ඕපපාතික උප්පත දෙවියන්ගේ සමහර ප්‍රේත කොටස ආදී වල උප්පත්තිය ඒ ආකාරයි එතකොට යම් කිසි බුද්ධිලේ මෞකසක උත්පත්තියක් ලැබෙනවා නම් එහෙම කෙනෙක් මේ ආරම්භය හට ගන්නකොට තමයි අර කාය දසක භාව දසක වස්තු දසක කියන දසක තුනකින් රූප කලාප විහෙති ආරම්භයේ කර්මනි ක්‍රියාවලිය පරිසංඛ්‍යාවක් වශයෙන් ගන්නවා මේ ඔය අවස්ථාවතුලම ඕපමාන රූප දිනවන දසක 70ක් නෑ මේ 10 7ක් ඒක තුල හට ගැනීමක් ආපෝ තේජෝ වායෝ මතේ වන්න ගන්න රසෝජා කියන උද්දාස්තකයයි රූප කලාප අතයි ඔය තව ටිකක් ඉඳී තියෙනවා ජවරම කර තේරුම් ගන්න ඕනේ දැන් 10ක් හැදෙන්නේ කොහොමද? යම්කි රූපාලාපයේ අන්තිම කුඩා රූපාලාපයේ මේ කියන රූපාලාප අටකින් සුද්ධාසකේ කිව්වේ ඒකයි. ඔකට අවිනිර්භෝග රූපාලාප නිකන් කියනවා. ඔව් විද්‍යාත්මක පරමාණු නෙමෙයි බුදු පියාණන් තමයි කියන්නේ පරමාණු. ඒ තමයි ලෝකයේ අන්තිම ඉතාම සූක්ෂම රූප කොටස. ඒ රූප කොටස නැగిලා ඉන්නේ දෙක තමයි. සම්පූර්ණ වෙන්නේ දෙක තමයි. ඒක අන්තිම දිනු කරන රූප අටකින් තොර කරන්න බෑ. අයිනුත් භෝගල් කියන්නේ ඔකෙන් අයින් කරන්න බෑ කියන එකයි. ඔයාට ඒකට පහළ වෙනවා. ඒක 10ක් වෙනකොට තව රූප කැලේ දෙකක් කොයිද ගන්න. අතේ යටයි තව දෙකක් වෙනවා. දෙකක් වෙන කරන්න බෑ නේද? අටක් එක නම් පහළ වෙන්නේ අටයි 10යි වෙන හැටි තෝරන නිසා. කොහොමද මේ දෙකක් වෙන්නේ? නෑ ඔන්න ඔක කියනවා. රූප සහ උපාදාය රූප කියලා කියනවා. රූප අටයි. තව හතර ගන්න නම් උපාදාය රූප. උපාදාය රූපේ රූපයන් නිසා උපදින රූප. දැන් අපි හිතමුකෝ අපි ගිනි පෙනෙල්ලක් ගන්නවා. ගිනි පෙනෙල්ලක් ගත්තාම අපි බහැර පේනවා එක එක ගිනි පෙනෙල්ලක්. ඊට පස්සේ අපි මෙතන ගන්න ගිනි පෙනෙල්ලේ පුළුවන් අපිට තවත් ක්‍රමයක් කරා. ගිනි පෙනෙල්ල කරකවන්න බලා එක කරා. කරකවලා කරගෙන ගිනි පෙනෙල්ලක් දුන්නා. ඔය කරකවන ගම කවුරුකට කරකවන්න පුළුවන්. හරියට හරි කොහොමද ඉස්සරහ කර? යම්කි තවාකාරව හරි කරකවන්න පුළුවන්. කරගෙන ගමන් කරකවීමද කියන ඉරිංගු රූපයක් කරන කරගෙන රූපයේ ඒකත් අක්ෂයක් පදා කරගෙන යන තව ආකාර රූපයක්. ගිනි පෙල්ලේ නරඹනකොට කියන්න. තනි කර තියෙන ඉස්සලව තියෙන ගිනි පෙල්ලේ එක ආකාරයකට පේනවා. ගිනි පෙල්ලේ එතනම කරකිරුව තව ආකාරයකට පේනවා. කරකිර ගිනි පෙල්ලේ හවමකට කරකිරුව තව ආකාරයකට පේනවා. ඔකට කියන පරිවර්තනයයි පරිභ්‍රමණයයි කියනවා. එයා රූප කලාපයක් හඩගත්තා. ওই රූප කලාපයක් කවදාවත් තනි කර ඉස්සලව තියෙන එකට එක්තරා ශක්තියක් ඇති. ඥාත්තික බලය කියලා අපේ විද්‍යාඥයෝ කියනවා. දවින විද්‍යාඥයෝ කියනවා ඥාත්තික බලය කියලා. කරන බලයට කියන්නේ අස්තික බලය, න්‍යස්තික බලය. නමුත් ඒක ඒ නම දැම්ම මොකද කියලා දකින්න තියෙන්න පුළුවන්. නම් නම දරලා තියෙන්නේ ධර්මතාවයක නම්මයි. ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒකයි. නා අතක් ක්‍රියාත්මක වෙන යම් න්‍යායකට ක්‍රියාත්මක කරන බලයට කියනවා න්‍යස්තික බලය. ආපෝතේජෝ වායෝ මණ්ඩලයේ වන්න ගන්න රසෝජා කියන දුස්සාස්ත්‍රයේයි කියන්නේ. මෙන්න මේ අතේ අපි න්‍යායකට අනුකූලව බලය ක්‍රියාත්මක වෙනවා. අනේ න්‍යස්තික බලය නිසා මේක සිද්ධ වෙන එකත් එක පරිවර්තනය වෙනවා දෙක පරිවර්තන දෙකම ඒක කාදෙන්නේ. කරකෙමින් යන්නේ පරිභ්‍රමණයන් කක්ෂයක් තරම් කරකෙනවා. කරකෙමින් කරකෙන එකට වල රූපාරාම දෙකක් තියෙනවා. එකක් කරකෙන රූපේ අනිත් කරකෙමින් කරකෙන කක්ෂයක් තරම් කරකීම හට ගන්න රූපේ. මෙන්න මේ කියන දෙක සඳහා තමයි හටගන්නේ අර කියන 10. දැන් ඔයගල කියනවා චක්කු දකද හදනකොට. ආපෝදීජෝ වායපටි වන්නගත රසෝජා කියන කලාපාතයි. ඊට පස්සේ ඔයගෙ කියන පරිවර්තන රූපයක් තමයි. අපි දැන් මේ චක්කු දකදේ කියනවා මේ චක්කු රූපේ එක. ජීවිත රූපයයි ඒ ජීවත් කරන රූපය. ඒ ජීවත් කරනවා කියන්නේ ක්‍රියාත්මක රූපය. ආ ක්‍රියාත්මක වීම පරිවර්තනය. අහකට ගැනීමට අවශ්‍ය රටාව කරන එක භ්‍රමණය වෙන්නේ පිළිතුරු කියන පරිභ්‍රමණය වෙනවා. ඒක පරිභ්‍රමණය වෙන්නේ කොහොමද යම්කි ආකාරයකට අනුව. අන්න ඒක වටේටම කරකිනවා. දැන් අපිට පිළිපෙළ තනියකට කරකොන්නට කිසිම අවුමක් වෙනවා. ඉතින් අවුමක් වෙන්නේ කියලා කරකිනවා. ඒ ඕකන අපිට පුළුවන් බෝලයක් විදිහට හැමතරම කරකවන්න. ඒ කියන්නේ කටර එක රවකට කවාල්ලක හැදෙන්නේ නෙමෙයි. කවාකාරව ගෝලාකාර හැදෙන්නේ හැමතැනම කරකෙව්වොත්. මොකටද ගන්න? අපිට මේ ගිනි බෝලයක් දැක්කා. ඒ ගිනි බෝලයක් දැක්කම නවත් කරගලුවත් තියෙන දිවිලා තියෙන්නේ. ඒකයි. පරිභ්‍රමණය කරන්නේ අම්බිදියේ. ඒක මේ තමයි කරකෙන්නේ. ඔන්නේ කරගෙන ශක්තියට අනුකූලව ඔය රූප වලමානෝ කරකින්න පටන් ගන්නවා. ඒ ශක්තියගේ ගතියට අනුව පහළ වෙච්ච හැතනෝනා ඒ. කන්තරෝ කණේ. යෝධනාපීත ශරීරය කරනකොට ඒ ඒ කොට කරකිනවා. ඒකද ඒක පරමාණුක පුළුවන්කම තියෙන පරමාණු හතර පුළුවන්කම තියෙනවා. විද්‍යාමානින මායා ශරීරයක් පවා. ඒක පරිපරික්‍රමණය වෙන ආකාරය. මෙන්න මේ ඉදා පොඩ්ඩක් මේ ශක්තිය ගොඩදලා කරගෙනකොට ඒකෙන් හටගන්න රූපාකාරය තමයි අන්න අර ප්‍රතිසන්දිය ලැබු සත්‍යයන්ගේ තියෙන රූපාකාරය. ඔය හදකරගෙන. ඔක තමයි ආරම්භක අවස්ථාව. ඔව්. දැන් මේ රූපයක් හෝ සත්‍ය රූපයක් හෝ වෙන රූපයක්. ඒකත් ඒක ආරම්භක පස්සේ ඒකයි. ඔව්. බරව. ඒක තමයි ආරම්භය. ඔව් දැන් ඒවා ඉන්නේ මෙහෙමයි. ඔව්. දැන් කර්මජ රූපයෙන් ආරම්භ කරගෙන අහිතිය ගන්න මොහොතක් යන්නේ කියලා. ඔක ඔක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ මේ හදන හදන මේ කර්මජ රූපය. ඒකෙන් ඔව්. ඒකෙන් හද ගන්නවා ඔයගේ වස්තු රූපය කියලා එකක්. දැන් ඉතලම තමයි වස්තු රූපය තමයි අපේ හිතේ හදගන්න මුල් වෙන්නේ. අර වස්තු රූපය තමයි අර අපි ඉතලා කියන මනෝකයෙන් තමයි පින්නපු සිතාදී කියන්නේ. ඒ වස්තු රූපේ සබාලලා තියෙනවා මනසට මනෝරූපය හැදෙනකොට. ඒකේ තියෙන සුද්ධාත්මය වස්තු රූපේ. ඒ වස්තු රූපේ තුළ සුද්ධාත්මය ඉතුරු ටික හැදෙන්නේ. ඉතිවිලා පාල කරන්න අවශ්‍ය කරන පසුතලය ආදාය. අන්න ඒකට කියනවා මනෝතලය. අන්න ඒක තමයි ධර්මයක් අත්වලින් කියන්නේ. ධර්මයක් කියලා කියන්නේ මේ මනසට අරමුණු වෙන්න තියෙන යම් කිසි ආකාර වටහනක්. ඒක නාම කෝෂ. නාම කෝෂයයි. එන්න භවයටයි. භවය කියලා කියන්නේ විද්‍යාමාන දේ නෙමෙයි. විද්‍යාමාන කියන්නේ නිෂ්පාදනය කරන බව සත්‍ය. බලේ තියෙන ශක්තිය තමයි කර්ම ශක්තිය. අර කර්ම ශක්තිය තියෙන්නේ. දැන් චේතනාව තියෙන දේ අපතේ. චේතනාවෙත් චිත්ත ඇති කරලා. දැන් මෙතන චිත්ත කොහොමද පහළ වෙන්නේ? මූලික ආරම්භය. පළවෙනි කර්මජ ක්‍රියාවලිය. කර්මජ ක්‍රියාවලිය පහළ කරන්න අවශ්‍ය කරන ශක්තිය පහළ කරනවා. මේක ඉස්සෙල්ලා අපි භවයේදී ඇති කරන බලාපොරොත්තු. ඒ බලාපොරොත්තුත් එක නිස්පාදනය කරන ශක්තිය බලාපොරොත්තු වෙච්ච ඉඳ ඉවරයි. ඒක විදෙනවා. නමුත් නිස්පාදනය කරන ශක්තිය විදෙනවා. මෙන්න මේ ශක්තිය තමයි. අවිද්‍යාව බලේ නිස්සාරණය කරන්නේ. ඒකත් සත්‍යයි. දැන් යම්කිසි රූප කලවැනි රූප කලාපයක් නිස්සාරණය කරනවා. දැන් පටිසංජීවි හටගන්න කලවැනි රුද්ධාන්තකයක්. හටගන්නේ පටිච්චසමුප්පාද සත්‍ය හතරක් ක්‍රියාත්මක වුණාට පස්සේ ඒ චිත්තක්ෂණය. චිත්තක්ෂණය ඉතිලා මූලික ක්‍රියාත්මක වෙනවා කියලා පටිච්චසමුප්පාද සත්‍ය හතරක්. මෙන්න මේ පටිච්චසමුප්පාද සත්‍ය හතර ක්‍රියාත්මක වෙනවා කර්මජ රූපයක් හටගන්නවා. යන කාර්යය. චිත්තද රූපයක් හට ගන්නකොට චිත්තද රූපයක් උපාද නිදි බඳ කියන අවස්ථා තුනක් ඒක චිත්තක්ෂණයක් හට ගන්නවා. මේ හට ගන්න චිත්තක්ෂණවලින් චිත්තද රූපයක් හට ගන්නකොට ඒක චිත්ත වීදියක් වශයෙන් හට ගන්නවා. අන්න ඒකට චිත්තක්ෂණ 10ක චිත්ත වීදිය කියන්නේ. ඒතර මනෝද්වාරයේ චිත්ත වීදියක් හට ගන්නවා. ඒක චිත්තක්ෂණ 10කට තවත් එනවා. ඒක චිත්තක්ෂණ ගණන් නියම කරලා තියෙනවා. ඒකයි ඒක තමයි චිත්ත වීදිය චිත්තක්ෂණ 8කින් ඒක තමයි ඉවර වෙනවා. සමහර ඒවා යම්කිසි සමාපත්තිකම් වදිනකොට ඒ ජවන චිත්තක මනෝ මනෝද්වාරයේ ජවන චිත්තක එකින් එක නොකරි වැළ නොකරි යන බඩ ගන්න දහස් ගණන් කෝටි ගණන් එක දිගට මෙන්න මේවා තමයි එකම චිත්තවල වීතියක් හද ගන්න නොකරි බවාංගික බහි දැන් බවාංගික කියන එක බවාංග චිත්තේ කියලා අපි අද භාවිත කරලා අතුරවල ඔය සමාධිය අන්තිම තව එකක් දැන් සමාධිය කියන එක සමාධිය නීති කියනවා සමාධි කියන්නේ ක්‍රම දෙකක්. වෙනම මේකයි. දැන් සමාධි චිත්තය හට ගන්නකොට ඒ සමාධි කෝලි ගන්නවා. සමාධි එකක්. යම් කිසි සමයකට ඇදලා කියනවා මේ සමය මුල් කරගෙන අරමුණු කරගෙන හට ගන්නවට කියන සමාධි. දැන් වීර්යය බාරපත් වෙන්න පුළුවන් සමාපත්තියටපත් උනහම. සමාධියේ සමාධියේ තියෙන අවස්ථා දෙකක්. දැන් ප්‍රථම ධ්‍යාන සමාපත්තිය එකක්. ප්‍රථම ධ්‍යානයේ තව එකක්. දැන් වෙනද බලා ගන්න. දැන් ප්‍රථම ධ්‍යාන තමයි ඇදලා සමාපත්තිය කියන පස්සේ ඒක සමවැදිලා වෙනවා. ඒක චිත්ත විද්‍යාව වෙනස් සමවැදිලා වෙනවා වෙනස් වෙනවා. ඒ ඒකම චිත්ත විද්‍යාව දිගටම ජලන් වැඩ කරන්න පටන් ගන්න විදිහටම ඒක දිගට. අන්න ඒක තමයි චිත්ත විද්‍යාව නොකඩියක්. ඒක ප්‍රථම ධානය කියන එක ලබනවා. ප්‍රථම ධානය කියන්නේ අර මනෝද්වාරය කියන නැගිලා. ඉතින් ඊට පස්සේ පරිකාරම උපචාර අනුලෝම කියලා චිත්තකර තුනක් ක්‍රියාත්මක කරලා ඒක අනුකූලව අන්න ඉතින් මේ ගෝත්‍ර ගුණන ගෝදාන ආදි වශයෙන් ඉතින් ඊළඟ චිත්තක්ෂණය හදගන්න. ඊට පස්සේ කරනවා මනෝද්වාරය යවනවා. දැන් වික්කපන්නේ මන්දපන්නේ කියලා ලෝකේ ගොඩක් දෙකක් තියෙනවා. යම්කි වික්කපන්නේ තීක්ෂණ නොවන කියන කෙනෙකුට ඒ ධානයේ ගමන් ඉස්සර මනෝද්වාර ගමන් එකක් හෝ තුනක් ඉහිලා. ආය පවන්න. ඉත විදි ඉවරයි. ආය ගමන් යන සකුද්වාර ඉත විදි හොට අද්වාර ඉහිමත් යනවා. කර්ම ශක්තිය පවතින්නේ අපි ගොඩ නගාපු දීප ශක්තිය ආකාරයෙන්. දැන් අපි මෙහෙම හිතමු. අපි ගලක් තියෙනවා මේ ගලට පුළුවන් කමක් නැහැ ගමනක්. යන්න ගම කරන්න බෑ. අපි ගලක් උඩ ගහනවා. දැන් ගලක් උඩ ගහපුවාම අපි ගලට ශක්තියක් ඉදෙවන යන්න අරනවා. මේ ශක්තිය කරුණා උඩ යනවා. මේක විනාඩියක කාලයක් ගන්න ජීව ශක්තියක්. මේ ජීව ශක්තිය විතර උගත් නුදුනේ. මේ මතවල බල උඩ යනවා. ඒක උගත් වෙලා තමයි මේ ශක්තිය හදාගන්නේ. ඒක විශ්වයට එකතු කරලා විශ්වයේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වෙන්නයි යමක් ඉබදවන්නේ. ඔය සෑම ශක්තියක්ම යමක් ඉබදවන්නේ හේතුවක් තියෙනවා ඒ ශක්තියගේ වින්දනයක්. වේදනාවක් අපි කියන්නේ වේදනාව වින්දනය. වේදනාව ස්පර්ශය. එන්න මේ වේදනාව කියන වින්දනය බලාපොරොත්තු වෙන්නේ තමයි ඒකේ අපිට වැඩ පිළිවෙල ශක්තිය බහගන්නේ. අර වේදනාවට මල්ටිපාරේක බහිනකොට ඒ කියන්නේ ඒකේ ප්‍රයෝජන ගන්න. ඒක වේදනාව කියන වින්දනය ගැන බලාපොරොත්තු වෙන්න කියලා ගන්නවා. සැප වින්දනය. ඒ මනවලන රූප වින්දනය, ඒ වගේම කණින් මනවලන ශබ්ද වින්දනය, මනවලන ගාන වින්දනය, මනවලන ජීවා වින්දනය, මනවලන කාය වින්දනය, මනවලන මනෝ වින්දනය. ඔන්න ඔය ටික ගැනයි මේ ලෝක සත්‍යයේ බලාපොරොත්තු වෙන්නේ. කය ගැන නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඔය වින්දනය ගැන. අර වින්දනය තවත් වෙනවා. වින්දනය නිකන් හම්බෙන්නේ දෙකක් විතර දැක්වෙන ඉන්නේ වින්දනයක් හටගන්නවා. යන වින්දනයක් ගන්න. ඔව්. ඔය දෙකට හේතුවක් ඉන්නේ වින්දනයක් අවශ්‍ය වෙනවා. ඒ වින්දනේ ලබා ගන්න අවශ්‍ය කරන මූල ධර්මයක් තියෙනවා. ඇහැ වුණ රූපයක් ඕනේ. කන වුණ ශබ්දයක් ඕනේ. දිව වුණ රසයක් ඕනේ. බාහිරින් එන්න ඕන මෙන්න මේක අර කන දිව නාසය ශරීරය මන කියනවා. රූප ධර්ම ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා හැපීමෙන් තමයි. ඔය වින්දන අවස්ථාවට අවදි කරලා ඉස්පස් වෙනවා. අනේ ඉස්පස්ය කාපුවාම ලබන ඊළඟ තමයි වේදනා. වින්දන. ඒක තමයි දැන් සංඥා. ඉස්සර තියෙන චේතනා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකට මානසිකාර. දැන් ඔය ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියන চৈতසික පහක් ගැන සූත්‍ර විදකේ හදාගන්න. ඒක දැන් මෙතනකට ප්‍රඥා කියන ඒතරයි අධිකාර විදකේ හදක් වේලා. අයි ඒක දෙන්නේ නැත්නම් සූත්‍ර විදකේ. දැන් උඩ උඩ ගැඹුරු දෙනක් වහගෙන වෙලා කියන්නේ. ඒක තමයි විචාර හේතුව මූල ධර්මයේ මුලින්ම මූල ධර්මයෙන් ආවට පස්සේ ඊට පස්සේ ඒවා විග්‍රහ කරන්න ගිහින් ඉතින් සමහරවිට මූල ධර්මයේ නියම අදහස තේරුම් ගන්න බැරි ඒ වෙනුවට එක එක අදහස් එක එක පිළිබඳ දෙනවා එක විදිහට දුන්න අදහස ඒක ධර්මානුකූලව විනිශ්චය කරන්න පුළුවන් ශක්තියක් අනිත් අයට නැත්නම් ඒක එහෙම නෙමෙයි කියන්නත් බැහැ ඒගොල්ලෝ යනදී බින්දා ගන්න තව කටියක් කලකට බින්දා ගන්න ඒකත් අනිකාර විවේචනය කරලා විමර්ශනය කරලා සුද්ධ බුද්ධ කරලා එකක් කරන්න බෑ ඒ කියන්නේ මූල අදහස ගන්න බැරි වෙනවා අභිධර්මයේ මේ අභිධර්මයේ තියෙන්නේ විශේෂත් විශේෂ ධර්මයක්. ඒ කියන්නේ යම්කි සූත්‍ර පිටකයේ හෝ යම්කි ආකාරයේ දේශනාවක් කෙරුවොත් ඒ දේශනාව ධර්මයට ගැළපෙනවාද කියලා බලා ගන්න තියෙන ප්‍රති මේ මූල ධර්මය තමයි අභිධර්මය. අනේ අභිධර්මයේ වෙලා දින්නේ කියාපදේ විග්‍රහ කරලා බලන එකයි. සතා පෙන්වන්නේ ඒකයි. ඒවා හැමිලේ පෙන්වන්නේ සූත්‍ර පිටකයේ කියා කියා කියන්නේ. හරියට ධර්ම න්‍යායයට එකලර කියලා. බලන් තියෙන මූල සූත්‍ර ටික තමයි අභිධර්මයේ. අන්න ඒකයි. අර මේ අපි දැනගන්න ඒක විතර කොටක් තියෙනවා. දැන් ඔතන පෙන්නන්නේ අවිද්‍යාපත්තියෙන් හටගන්නා වූ යම් සංකාරයක් තියෙනවා. ඒ අවිද්‍යාපත්තියෙන් හටගන්නා වූ යම් කිසි ආකාරයක යම් හිත විඤ්ඤාණය වැඩිමක් තියෙනවා. සංකාරපත්‍ය විඤ්ඤාණ කියන්නේ. මෙන්න මේ තිබෙන අවස්ථාව තුළ අවිද්‍යාපත්තියෙන් හටගත්තොත් හටගන්න ස්පර්ශයක් තියෙනවා. මේක ස්පර්ශය. මෙන්න මේ ගැන විස්තර කිරීමක් තමයි තියෙන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාවට. ඒකර මේ කියන්නේ කයිතිකයි. ඒකද සූත්‍ර පිටකය. සූත්‍ර පිටකය පෙන්වන්නේ අතිසූක්ෂමේ නෙමෙයි. අතිසූක්ෂමේ ඉක්මවා කිය සාමාන්‍ය දර්ශනයේ ගෝචර වෙන මට්ටමේ දැනේ. අන්න ඒක තමයි ඊතර වෙන්නේ. ඒතර ස්පර්ශය අධ්‍යයනකොට ස්පර්ශය අධ්‍යයනවා ස්පර්ශය අධ්‍යයනකොට වේදනාවක් දැනෙනවා උතර කියන්නේ ඊතර ස්පර්ශය කියන ස්පර්ශය ජල්පති කියන්නේ. සර්වජිත සාධාරණ ජල්පති කියන එක නෙමෙයි. සර්වජිත සාධාරණ ජල්පති අරිහත් උනවා කියන විදක් පහළ නම් ඒක දෙක් කියනවා. මේ අතර වෙන ස්පර්ශය කියන එක ඒක නෙමෙයි. ඒතර කරන් දෘෂ්ටි ස්පර්ශයක්. දෘෂ්ටි ස්පර්ශය කියන්නේ ඒකක්. විකර්ෂණය කියන ස්පර්ශය කියන්නේ තව එකක්. සුද්ධ චිත්තයක එන ආරම්භක චිත්තයක. අර කියන සර්වචිත්ත සාධාරණ හත හත ගන්නවා. ඒක ඒකේ තියෙන චිත්තක්ෂණයක් චිත්තක්ෂණය තුළ තියෙන চৈতසික ක්ෂණයේදී. ඒ හතර ඒ හතරම තියෙන চৈতසික ක්ෂණ හතක්. ඒක සියලු විකල්පවලම සාධාරණයි කියන එක සර්වචිත්ත සාධාරණයි. දැන් පහත කියනකොට මෙහෙම අපි ගන්නකො යම් කිසි අවිද්‍යාවෙන් යුක්ත ලෝකයේ වහින්න පටන් ගන්නවා. යම් කිසි අර අවිද්‍යාව ලෝකේ වයින්කොට ඒ පුද්ගලයාගේ පළවෙනි බලාපොරොත්තුවක් තියෙනවා මේ ලෝකයේ ලැබෙන ආස්වාදය. ප්‍රියමනාප කරගෙන. අනිත් ආස්වාදයන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් වයින් නිගමනයක් තියෙනවා. ඒක දැන් අපි තමු දෘෂ්ටි ස්පර්ශය තෝරා ගන්න ඕනේ වෙනවා. දැන් අපි තමු යම් කිසි කෙනෙකුට පුතෙක් ඉන්නවා. දැන් මෙයාට පුතා කියන හැඟීමේ දෘෂ්ටියක් හදගන්න. දැන් මේ පුතා කියන එක දැනගත්තේ එයා යථාර්ථයකින් නෙමෙයි. දැන් උපමාවකට තමයි අම්මගේ දරුවා ඉතාලම පුරාණ ආදී හත යනවා. රට ගියාට පස්සේ මොකද කරන්නේ? දරුවන්ගේ අදරුව දන්නේ දරුවන්ගේ වැඩේනවා. දරුවෝ ඉස්කෝලේ යනවා. අවුරුදු 10 ඉඳලා පස්සේ අම්මා ගෙදර එනවා. 10 ඉඳලා 12ට පස්සේ. දැන් පුතා වන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදර එන්නේ. එනකොට පුතා මගදී හම්බ වෙනවා. අය පුතා අඳුරන්නේ කවුද කියලා. දැන් ඊළඟට අපාලට ඉතින් අම්මා අර අර නැත්නම් ඉතින් ඊළඟට අර ගහ ගහ යන්න පුළුවන්. දැන් මේ කොල්ල හැදිලා තියෙන හැටි. තාපොත් මම රැකෙනවා. ඒක දැන් බලන්න. දැන් මොකද ඉතින් අපොත් ඉස්සරහට ආවනේ. පුතා හරියට අර කවුරු හරි කිව්වද? කවු කොහොමද අල්ලා කවුද ගියේ කියලා. අවුරුදු කීයකට මේ ගමතේ? පුතා කරන්නේ කොහොමද? ඒ මගේ පුතාද? අල්ලා උන්ට දැන් අර ළමයා දැන් දකින්නත් හොඳ දැන්. දැන් සුවගෙන ගිහිලා බැලලා අල්ලගෙන ඉබගෙන මගේ රත්තරන් පුතේ කියලා. දැන් ඔයාලා මුතු එකක් එකතු වෙනවා. දැන් අර නෑ හැබැයි දැකලා. එයා එයා ඉස්පාසේ ඒක අරගෙන ආවා. පුත්‍ර ඉස්පාසේ තාම. දැන් පුතා කියන ඉස්පාසේ ආදාකලේ කාමින් හරි ආරම්භ ඒක තමයි මේ බාහිර ලෝකේ යමක් මේ මගේ කියලා කියන විශ්වාසයක් ඇති වෙලා ඒ හදාගත්ත බාහිර අවිද්‍යාවෙන් ගත්ත නිගමනය තමයි මගේ එකක් හදාගත්තේ. මගේ පුතා. අනේ කිව්වේකටයි වැරදි. ආගන්තුක උපක්ලේශවලින් පිළිගන්නේ. ආපුහම දැනගන්න පුත්‍ර ඉස්පර්ශයක් ආපුවා. අනේ පුත්‍ර ඉස්පර්ශය යාදායි. අත් වශයෙන්ම ඇත්තකින් නෙමෙයි. යා හදාගත්ත එකම දෘෂ්ටියයි. බාහිර ආධාරකින් බාහිර විශ්වාසයක් ඇති කරගෙන ඒක ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් ඔව් ඒක විශ්වාසයක්. ඔන්නේ විශ්වාසයක් මුල් කරගෙන අට ගන්නවා විශ්වාසයක් අරගන්නවා. ඒක අපේ නිෂ්පාදනය කරගත්ත විශ්වාසයක් නෙවෙයි. යථාර්ථයෙන්ම අහද රූපයක් දැකලාගත්ත රූප විශ්වාසය නෙවෙයි යා. හරි ඊට පස්සේ ඒ රූපය හඳුනනවා. දැන් ආයි කතාකනේ මගේ පුතා. ඉතින් මගේ පුතා කියන්නේ කතර හඳුනාගත්තා. ඒක යාර අපේ ගිහින් ඇවිල්ලා ඉතින් ඉතකොට. ඒ ළමයා හැරදැකලා. ඇගේ හැදිලා ගිහිල්ලා. ඒ ළමයා හතර පැහැදිලිව දැකලා. යාර පුතා කියන විශ්වාසයක් දෙන්න නෑ කාලේ. හේ හැකියාවක් ගැන අපිට අපිට අපේ අම්මා කියලා ගන්න පුළුවන් වාගේ. ඔව් ආවේනික ලක්ෂණ තියෙනවා. ඉව තියෙනවා. ඒ ඔක්කොම දැනෙන. ඒ දැනීම් වලින් දාගන්න නිගම තමයි සාධාරණ මේ මගේ මේ මගේ පව් කියලා හරි පව් කියන සංඥාව නැත්නම් කොහොමද ඒකට සංඥාවක් තියෙන හැකියාවක් තියෙනවා. තමා ඇතුළේ තමට ආරක්ෂා කරගෙන ගෙන ඉන්නේ කියලා එක. ආවේනික ලක්ෂණ. මේ තුනේ ඉවර වෙනස් ලක්ෂණයක් තියෙනවා. මිනිහකට ප්‍රවේගින ඉව තියෙනවා. ඒක මනෝමය ඉව. ඔව්. අන්න ඒක මොකද මිනිහට මැරගන්න වෙලා තියෙන්නේ මිනිහට ඒ ඥානශක්තිය නැති නිසා. නැති වෙන්න හේතුව මිනිහා උපක්‍රම තියෙනවා. උපක්‍රම දීලියේ මිනිස් ක්‍රමේ ඉක්මවා ගිහිල්ලා. උපක්‍රමේ විනාශ කරගෙන තියෙනවා. මානසිකත්වය විනාශ කරගෙන. මොකද ඒක උපක්‍රම තියෙන නිසා මිනිහට ඒක වෙන්නේ. ඕන මිනිහට උපක්‍රම මුල් කරගෙන ඥානශක්තිය වැඩි වෙන විදිහට ඒ පැත්තට කටයුතු කරලා සටහන කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් ඥානශක්තිය ලබා ගන්න පුළුවන්. සටහන එහෙම එකක්. සටහන ආවෙන්න විපාකයයි මුල් වෙන්නේ. ඔව්. ඔව්. අර දැන් ගම්මනේ දැන් මෙන්න මෙතෙන්දී අපි එකක් දකිනවා. ගා පුත්‍ර ස්පර්ශය කියලා කියන ස්පර්ශයයි. ආත රූප දැකීමෙන් දැක ස්පර්ශය දෙකක් වුණා. දැන් බුදාගින ස්පර්ශයයි දෘෂ්ටියක් මුල් කරගෙන. අර මමය මගේ කියන දෘෂ්ටි දෙකක් තියෙනවා. මමය මගේ කියන දෘෂ්ටි අටකට අවිද්‍යාව. එයා මමයේ කියන අපි ආකාරයෙන් අපි ගත්තාම බාහිර පිටර දාරට නිගමනයක් වුණා. ඒක මගේ කියන අර අපි හදාගත්ත නිගමනයක් වුණා. ඔය නිගමන දෙකක් නිසා පස්සේ දාගත්ත පස්සේ දාගත්ත නිගමන වලින් දෘෂ්ටියෙන් බහැරට අවිද්‍යාවේ දෘෂ්ටියෙන් බහැරට නිගමන අපි මේ ලෝකේ මේ දේවල් වයින්නවා මෙන්න මේ ගැනීමද ගත්තා ඒකෙන් එන්නේ දෘෂ්ටි ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ලැබෙන පුත්ත පුතාසේ ස්පර්ශය පුත්‍ර වේදනාවක් ඒ ස්පර්ශය ලැබෙනකොට දෘෂ්ටියෙන් ස්පර්ශයට බහිනකොට මේ පුදානි කියන බින්දනේ හැදෙනවා ස්පර්ශ වේදනා පුත්‍ර සංඥාවක් එනවා දැන් පුත්‍ර වේදනාවක් නැගෙනවා පුත්‍ර මන්දිකාරයක් නැගෙනවා ඒ වගේ ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියලා එතන වෙන්නේ. ඔන්න අවිද්‍යාවෙන් නැගෙන කාරණා පහ. ඔක විදහාට පුළුවන් එක. ඔන්න වේදනාව තමයි සංඝාතර වේදනා නිරෝධා සංඥා නිරෝධ වගේ වශයෙන් නිරෝධ කරන්නේ. ඔය වේදනා නිරෝධ කර පුත්‍ර තණ්හාවක් නැහැ මමකින් තණ්හාවක් නැහැ මගේකින් තණ්හාවක් නැහැ. අන්න මමයේ වගේ කියන අදහස දෘෂ්ටි අහකලා කියනවා. මගේ පුතා කියලා ඉතලා කිව්ව දෘෂ්ටියකින් ලැබිච්ච යම් එකක් දුන් දැන් ඒක. එනකට ඉස්සසක් නැහැ වේදනාවක් නැහැ සංඥාවක් නැහැ චේතනාවක් නැහැ මානසිකාරක්. ඒක අවිද්‍යාවෙන් හරකට බලනවා. හැබැයි සරෝජික සාධාරණ වශයෙන් කිව්වේ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒ කන්නා ජීවිතයේ මතකාරයේ හදගන්න නැති කියන එක. ඒවා දෛනික අන්න දෛනික කරදින සියුම් ධර්මයේ විග්‍රහ කරන සරෝජික සාධාරණ නිර්විත සාධාරණ දෛනික. ඔය චිත්ත දෛනික දෙකේ කියන්නේ. ටිකක් පහළ වෙනකොටම දෛනික ටිකක් එක්කලා ගොඩ නැගෙනවා. අනේ එකටම උපදී. ටිකක් එක පවතී. ටිකක් අරමුණ ගන්න. ඒ කියන මේ ලක්ෂණ තියෙනවා. දෛනික කියන්නේ එහෙම ඒවා. ඒක හිතකම හදින්න කියලා. ඒක උපාද ඔව් ඒක ඒක කඩබදල උපමා කරනවා කඩබදලයි කියමක් ගන්න ඒක විතර කඩබදල තමයි මේ කඩබදේ තියෙන අහදිය විතරයි මේක තමයි තියෙන්නේ කඩබදාගේ දීදුරක් තියෙනවා ඒක ගාම රසදිය ටිකක් තියෙනවා ඒක ආරක්ෂාවෙන් ගාම මොකක් ආලේපයක් තියෙනවා එනහගේ රසදිය එකම යදින්නේ ඒ රසදියේ හරවා ගන්න අවශ්‍ය කෙන යම් කිසි ආකාරයේ ද්‍රාවණයක් සහායයක් තියෙනවා ඒක ඔක්කොම තියෙනවනේ කඩබදල ඒක එක හරියට නේද කඩබදල පවතින්නේ අන්න ඒවත් බරපතලයි කියන්නේ. ඒවත් බරපතල පිළිඹුවක් කරලා. වැටපතල විද්‍යාමානයි. ආසාදික. මෙන්න මේ වගේ අර පිටකට පහළ වෙන මූලික ධෛර්ය කිච්ච හිතට අවශ්‍ය වෙනවා. ඊටත් එක මේක උපාද ඒක බං. ඒක ආරම්භ. ඒතර යන්නේ ඒකට උපදිනවා, ඒකට විදිනවා, එකම අරමුණ ගන්නවා. ඒක අනිකානේ තමයි